අපේ දහම් සෙවනේ සම්හන්සේ අපේ හන්දගේ මයික් එක ඔන් වෙලා තියෙන කතා කළ හැකි. අවසරයි සවන්හන්ස මයික් එකේ විදි ගැටලුවක් වුණා. මේ මට මේ විදර්ශනාව සම්බන්ධයෙන් ඒ කියනකොට අද සමාජගත ක්‍රමවේදත් එක්ක වහන්සේ යම්කිසි දෙයක් සිහිපත් කරා. ඒක නිසාම මේ ගොඩාක් ඇත්තටම ශාසනය බොහොම සැහැල්ලුවෙන් ගණ්ඩ ගිහිල්ලා හැම දෙයක්ම හැල්ලු වෙන තැනකටපත් වෙමින් යනවා වගේ හැඟීමක් දැනෙනවා. ඒක අපි තේරුම් ගන්න ගොඩ උත්සාහ කරන්න ගියොත් අපිට නිකන් පොඩි කලකිරීම සහගත සහ පුංචි පුංචි ආයේ දේශ සහගත ස්වභාව මතුවේ ඒක නිසා අපි ඒතරට යොමු විය යුතු නෑ කවුරුත් මේකේ මොකද දහම තමන් දහමානුකූලව ඉන්නවා කියන එක තුලම තමන්ට ඉදිරි ගමන විවෘත වෙනවා ඒක තමයි සාකච්ඡාවේදීත් අපි ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ අපිට අනිත් අය විවේචනය කළා කියලා අපේ මනසත් පිරිහෙන එක විතර නෙවෙන්නේ. විතරයි එහෙමයි. ඒකවල තියෙන බලකම් දකිමින් එතනටපත් නොවි අපි කොහොමද නොවි බේරෙන්නේ කොහොමද කියන කතාව කතා කරලා ඒක අවධාරණයට ලක් කරගත්තාම හොඳටම ප්‍රමාණවත් සන්නසයි. ඒ වගේ දැන් විශේෂයෙන් දැන් අර එක තැනක තියෙනවා දැන් අපි මේ ප්‍රඥාවේ නියම පැත්ත වඩන්නේ කොහොමද ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා අපි ගොඩක් උනන්දු වෙන්න හදනකොටම මේ හිත අපිට නොදැනීම මේක තණ්හාවේ පැත්ත ගන්නවා. ඉදිරියට ඉක්මන භාවනා අරමුණ ඉක්මන දියුණු කරගන්න ලොකු දියුණුවක් ලබන්න එහෙම කියලා හිතනකොටම අපේ මේ ලෝකෝත්තර ධර්ම ගැන කතාව යන්නේ ඒ අතරේ ප්‍රඥාව කියන එක ඉලක්ක කරගන්න දඟලන්න ගියොත් වෙන්නේ නොදැනීම මේකේ තණ්හාව පැත්ත අරගන්නවා කියලා මට හිතෙනවා. අපිට මේකේ ගන්න ඕන තණ්හාව පැත්ත නෙමෙයි ඡන්දය පැත්ත. ඡන්ද දෙකක් තියෙනවා. එකක් කුසල ඡන්දය. ඒක ඇවිල්ලා මේ තණ්හාවෙන් දඟලන බවක් නෙමෙයි තියෙන්නේ. පැහැදිලිවම කරන්න තියෙන වැඩේ හරියට කරගෙන කරගෙන යනකොට ධර්මතාවයකින් ඊළඟ පියවරට අපිව උසවා තබනවා. අපි විසින් දඟලලා එතෙන්ට යනව නෙවෙයි අපව එතෙන්ට උසවලා තබනවා. ඒක හොඳට තේරෙනවා චේතනාකරණීය සූත්‍රවල. විශේෂයෙන් දඟලන්න චේතනා පහල කර ක්‍රමයක් කරන්න දෙයක් නැහැ මේකේ. අර ඊට කලින් කරන්න තියෙන කටයුත්ත භාවිතය භාවේ තබ්බන්ති කියන කොටස භාවිතයට ගැනීම තුළම ඊළඟ දෙයට යන්න අවශ්‍ය කරන ධර්මතාවයකින් අපෝ ඉහළට ඔසවා තබනවා කියන හැඟීමයි මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ ඒක තුල තමයි මේ මාර්ගය වැඩෙන්නේ. ඒක තුල තමයි ඡන්ද ධර්මය. අර ඡන්ද චිත්ත විරිය විමර්ශාවල කුසලයේ පැත්තට නැඹුරු වෙච්ච ඡන්ද ස්වභාවය මතුවෙන්නේ. ඒක තණ්හාවට කොහෙත්ම ගලපන්න බෑ. තණ්හාවට ප්‍රහාර දෙනවා ඒක. අවසරයි සවනන්සේ ගැන පැහැදිලි කිරීමක්. නැහැ අපේ අර කිව කතාව හරි දැනෙන්නේ. සලක් ඡන්දය තමයි අනිවාර්යෙන් මුතු කරගත යුත්තේ. නමුත් මේ පැත්තෙන් අපට දැනට අපි ළඟ තියෙන ස්වરૂපයෙන් සමහර විට අර ධර්ම පිළිබඳව පමණකට ඊට එහා ගිය කාමච්ඡන්දයක් ඇති වෙන්නට පුළුවන් අර තත්ත්වයන් දිනු කර ගැනීම පිළිබඳ. නමුත් මේ කාමච්ඡන්දය විසින් අපි පෙළඹෙනකොට ඒක කුසල මූලික නැහැ. නමුත් ඒ උත්සාහය තුළ ඊට පස්සේ අපි අත්දකිනවා ඒ කාර්ය සම්පූර්ණ නොවන බව. ඒ ඒ බඳු කැමැත්තකින් ඒක කරන්න බැරි බව. අර පෙර දිනෙත් අපි උදාහරණයක් හැටියට කිව්වේ අපි අර ගල්ලෙනකට ගිහිල්ලා භාවනා කරන්න උත්සාහ කරනකොට අපිට ඇතිවෙච්ච අත්දැකීම් පිළිබඳ. එතකොට අන්න ඒ වගේ සමහර අවස්ථාවලදී අපි වැරදි විදිහේ ඡන්දයකින් වීරය කරලා තියෙනවා. හැබැයි අපිට ඒකම අනිත් අතට සම්බාධකයක් හැටියට හමු අන්න එහෙම හමු වුණාමවත් අඩුතරමින් ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් තුලින්වත් අඩුම තරමින් අපි කුසල ඡන්දයට නිවැරදි තැනට අවතීර්ණ වෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපේ හැඳුරෝ කියන විදිහට අපිට මුලින්ම ඒ කුසල ඡන්දය හඳුනාගෙන එතනට යන්න පුළුවන් නම් තමයි ශ්‍රේෂ්ඨ. එහෙම බැරි නම් අපි දැනට අපි අපි ළඟ තියෙන ඡන්දයෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒක කුසල ඡන්දයේද කාම ඡන්දයේද කියලා හරියටම පැහැදිලි නැතිනම් අනුතරමින් නැවත නැවත ප්‍රතිවේක්ෂණයේ හිවත් දෙන්නට ඕන. මේ කවර eh, මානසික තත්වයකින්ද මම මේක ක්‍රියාත්මක කරන්නේ eh, කියන කාරණේ. එතකොට තමයි අර දුර්වල තැන්, ගැටෙන තැන්, හැපෙන තැන්, eh, ඇද වැටෙන තැන් අපිට පේනෙන්න ගන්න. එතකොට තමයි නිවැරදි කුසල ඡන්දයට අපිට අවතීර්ණ වෙන්න පුළුවන්. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ ඒකේ මට විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ උනේ මේ ගැන මුලින්ම දැනුවත් වෙලා ඉන්න. මුලින්ම මේ ගැන දැනගෙන ඉන්න. දන්නේ නැති කෙනාට මේ හැම දෙයක්ම අවුල සිද්ධ වෙන්නේ. එහෙම මුලින්ම දැනුවත් වෙලා මෙතෙන්ට හිත තියලා මේකෙත් සුබ රූප දෙකක් තියෙනවා කියන අදහසින් වැඩේ දියුණු කරගෙන යන්න එතකොට අපිට ඉක්මනින් ගෝචර වීමේ හැකියාව තියෙනවා මෙතන මේ යන්නේ වැරදිරු පාරද හරි පාරද කියන එක. ඒ දැනුම වැදගත් අපිට හරියටම අපේ සිත විනිගඳ දැකලා අපි කුසල ඡන්දය කියලා තීරණය කරගන්න හැමදෙනාම දක්ෂ නැති වුණාට මේකේ කුසල ඡන්දය සහ කාම ඡන්දය කියලා දෙකක් තියෙනවා මේ ඡන්දය කුසලය සහ අකුසලය දෙකේම යෙදෙනවා කියන මූලික වැටහීම තිබුණොත් අපිට හොඳ ප්‍රත්‍යක්ෂණයකින් හොඳ අවදිමත් බවකින් මේ වැඩේ කරන්න පුළුවන් ඒක එහෙමයි සන්නස එහෙම යන්නේ එකයි මාත් කියන්නේ අපි මේ දැන් සාකච්ඡාවල විශේෂ වටිනාකම දකින්න එතනයි සන්නස මේක විනිවිද පේන ආකාරයට දර්ශනයකට යන්න වෙනම අනිවාර්යයෙන්ම හැබැයි ඒ දර්ශනයට පෙර අපේ නිවැරදි ධර්ම විග්‍රහ කරගෙන අපිට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ලැබිලා තියෙන යොමු කරවීම ඒක බොහොම ප්‍රබල සාධකයක් සවනංශ. ඒ නිසා මේ එහෙම අහපු කෙනාට එහෙම තේරුම් අරගෙන ඉන්න කෙනාට විශ්ලේෂණයක ඉන්න කෙනාට වරදින්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි සවනංශ. වැරදුනත් ඒක වැරදුණු බව පේනවා ඒක අත්දැකීමක්. හදාගන්න නිහතමානිකමකුත් ඒ එක්කම ඇති වෙනවා සවනංශ. බොහොම පිං සිද්ධ වෙනවා සංස.